පින්නත් හැම දෙනාටම තෙරුවන් සරණයි. මේ මොහොතේදී මා සූදානම් වෙන්නේ නිවනට උපකාර වන විදිහටම අරිහත් ඵල පූර්ණ කර ගැනීම පිණිසම යම්කිසි ධර්ම කාරණා කිහිපයක් ඔබට කෙටියෙන් පූර්ණ නිවන් මඟම විස්තර කරලා දෙන්න. දැන් අපි කල්පනා කරලා බලන්න ඕන මේ අපි අවට පවතින ලෝකය නිර්මාණය වෙන්නේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි කියන කාරණා දෙක පදනම් කරගෙන ඉන්හාට කම්ම සම්භව වෙලා ආහාර ලබලා දීලා දිගින් දිගටම මේ ලෝකය උදා කරමින් එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය උදා කරමින් නැවත නැවතත් පංචස්කන්ධයක් උදේ කරමින් මේ සංසාර ගමන දුවන විදිහත් මේ සංසාර ගමන නිමාවටපත් කරන විදිහත් කියන කාරණා ටික. දැන් අපි මුලින්ම තේරුම් ගන්න ඕන මේක සම්පූර්ණ වශයෙන්ම මේ උද්‍යව්වේ ඥානය තුල නිවන් මඟ සහ මුලින්ම විස්තර කරලා තියෙනවා. දැන් අපි බලන්න ඕන රූපස්කන්ධයේ වේදනාස්කන්ධයේ සංඥාස්කන්ධයේ සංකාරස්කන්ධයේ විඥානස්කන්ධයේ කියන මෙන්න මේ ස්කන්ධ පංචකය නැවත නැවතත් උදා කරන්න හේතු වෙන කාරණා ටික තමයි අවිද්‍යාවයි තෘෂ්ණාවයි කම්මයි ආහාරයි එතනින් පස්සේ නිබ්බන්ති ලක්ෂණයයි දැන් අපි කල්පනා කරලා බලන්න ඕන මුලින්ම මොකද්ද මේ අවිද්‍යාව කියලා කියන්නේ අවිද්‍යාව කියලා කියන්නේ මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය මමෙක් ඇත මමෙක් නැත කියන අන්ත දෙකෙන් ගලපා ගැනීමමයි. එනම් මේ මොහොතේදී යම්කිසි කෙනෙක් කියනවා නම් මම විසින් තමයි මේ කෙලෙස් හදන්නේ. ඒ නිසා මම කෙලෙස් හදන එක නවත්තලා මාව නිවන් දැක්වන්න අවශ්‍යයි කියලා මේක ධර්මයට නොගැලපෙන විකෘති අර්ථකතනයක්මයි. මම මේ මේ මොහොතේ කෙලෙස් හදනවා මම හදන නිසා නවත්තන්න පුළුවන් කියන સિદ્ધාන්තය මහා මූලික ධර්මයට නොගැලපෙන කතා බහක්. එහෙනම් අපි මෙතනදී හොඳට තීරුම් ගන්න ඕන මම විසින් මේක කරනවා නෙවෙයි අන් අයෙක් විසින් මේක කරනවත් නෙවෙයි ඉබේ මේක සිදු වෙනවත් නෙවෙයි මේක මේ පටිච්ච සමුප්පන්නව ගොඩනගලා දෙනවා මම කියන අවිද්‍යාවේ නිගමනයේට බැහැගැසීම් බැහැගැනීම තුල. දැන් අපි කල්පනා කරලා බලමු. කොයි ආකාරයෙන්ද මේ මම කියන නිගමනයේට අවිද්‍යාවෙන් බැහැගන්නේ කියන කාරණාව. දැන් මෙතනදී අපි හොඳට තේරුම් ගන්න අවශ්‍ය කරනවා. දැන් අපි කල්පනා කරන්න ඕනේ නැවත නැවතත්. මේ අවිද්‍යාවෙන් කොයි විදිහටද රූප සමුදේ වෙන්නේ කියන කාරණාව. අවිද්‍යාවේ නිගමනය තමයි ඇහැයි රූපයයි චක්කු විඥානයයි කියන காரணා ටික මම කියන ස්වභාවයෙන් මැන ගැනීම. ඒකට ඇහැයි රූපයයි චක්කු විඥානයයිදී මායයට. එහෙම නැත්නම් රාග දේශ මෝහ ගති තුනේ එකතුවක්. එහෙම නැත්නම් රාගයෙන් දෙවේසේ මෝහයෙන් අපිට එකතු කරලා දෙන ප්‍රබෝධ තුනක් තමයි මෙන්න මේ ඇහැයි රූපයයි චක්කු විඥානයයි කියලා කියන්නේ. දැන් අපි මෙතනදී කල්පනා කරලා බලන්න ඕනේ. ඇහැට පච්චුප්පන්නයි රූප. කනට පච්චුප්පන්නයි ශබ්ද. නාසයට පච්චුප්පන්නයි ගන්ධ. දිවට පච්චුප්පන්නයි රස. කයට පච්චුප්පන්නයි ස්පර්ශ. මනට පච්චුප්පන්නයි ධම්ම. එහෙනම් මේ පච්චුප්පන්නයි කියලා කියන්නේ පටිච්ච වෙනවා කියන එක බැඳෙනවා කියන එක නෙවෙයි. මෙතන මේ මෙතනදී මේ පටිච්ච කියන එක පාවිච්චි කරලා තියෙන්නේ පච්චුප්පන්න. පච්චුප්පන්න බව පෙන්වන්න. එහෙනම් මේ පච්චුප්පන්න වෙනවා කියලා කියන්නේ ඇහැට රූප මිසක කනට රූප පච්චුප්පන්න නැහැ. එහෙනම් මේ පච්චුප්පන්න කියන්නේ ප්‍රත්‍ය සහිත උපදිනවා. එහෙනම් දැන් අපි අතීත හේතුවක ඵලයක් වශයෙන් ලැබිච්ච ඇහැට පච්චුප්පන්න වෙලා තියෙන රූප කියන අර්ථයයි මෙතන විස්තර කරන්නේ. කනට පච්චුප්පන්න වෙලා තියෙන ශබ්ද. නාසයට පච්චුප්පන්න වෙලා තියෙන ගන්ධ. මොකද නාසයට රූප එහෙම පච්චුප්පන්න වෙන්නේ නැහැ ප්‍රත්‍ය සහිත උපදින්නේ නැහැ. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලනවා. මේ පච්චුප්පන්නෝ ප්‍රත්‍ය සහිතව යමක් හටගෙන තියෙනවා නම් මේ සියල්ලම අයිති ලෝකයට. එහෙම නැත්නම් මේ සියල්ලම අයිති මුලාවට. එහෙම නැත්නම් ඇහැ අයිති මායයට, චක්කු විඥානය අයිති මායයට, රූපය අයිති මායයට කියලා පනවලා තියෙන එකයි. එහෙනම් දැන් අපි මෙතන හොඳට තේරුම් ගන්නවා. මෙන්න මේ යම්බදු පෙනීමක්, ඇහිීමක්, දැනීමක් තියෙනවා මේකෙම මට පෙනෙනවා මට ඇහෙනවා මට දැනෙනවා කියලා අවිද්‍යාවේ වැරදි නිගමනයකට බැහැ ගන්නවා. මේ මට පේනවා මට ඇහෙනවා කියන අවිද්‍යාවේ වැරදි නිගමනය නිසා අපි උත්සාහ කරන්නේ දිනෙන් දින දිනෙන් දින මාව තර කරගන්න. එනනම් මේ මාව තර කරගන්න උත්සාහ කරන හැම මොහොතකම අපි මමත්වයෙන් පිම්බෙනවා. එහෙම නැත්නම් මේ රාගයෙන් පිම්බෙනවා. මාව යම් කෙනෙක් පල්ලහැට දාලා කතා කළොත් ඇයි මම කියන අවිද්‍යාවේ නිගමනයට බැහැලා තියෙන නිසා. මාව අව කරලා කතා කළොත්. අර පිම්බිච්ච පිම්බිල්ල හැකිල්ලා යනකොට. මෙන්න මේ අවිද්‍යාවේ නිගමනය නිසා. මෙතනට අඩුව පුරවන්න. අර රාගයෙන් පිම්බිලා හිටපු නිසා. මේකේ දෙවෙනි වේසය මෙතනට එනවා. එහෙනම් මේ දෙවෙනි වේසය කියලා කියන්නේ මෙතන තියෙන ද්වේෂ ගතිය, ගිනි ගතිය, රත් කරන ගතිය. එහෙනම් අර රාගය කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි පිම්බිච්ච ගතිය. අර මමත්වයෙන් පිම්බුනා කියලා කියන්නේ මේක වායෝ ගති. මමත්වයේ හකුලනකොට මොකද්ද වෙන්නේ? අන්න මෙතන දෙවෙනි වේසේ විදියට තේජෝ ධාතු වෙනවා. තේජෝ ගතිය හැදෙනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? මේ කැමැතිසේ නැති ලෝකයා කැමැත්තට පවත්වන්න මොකද්ද කරන්නේ? දැඩිසේ මමත්වයෙන් පිහිටනවා. දැන් මේ මමත්වයේ කියන තන දැඩිසේ අල්ලගෙන තද කරගත්ත ගති තමයි පටවි ගති. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මේක මගේ වසඟේ පවත්වන්න පුළුවන් කමක් නැති නිසා වික්ෂිප්ත වෙනවා විසිරලා යන්න පටන් ගන්නවා මෙන්න මේක තමයි අපි හොඳට තේරුම් ගන්නවා ආපෝ ගතිය අන්න අවිද්‍යාවේ වැරදි නිගමනයේ නිසා මෙතනදී බැහැගත්ත මොකකටද මම මගේ කියන ස්වභාවයෙන් යුක්තව දැන් අර බැහැගෙන පඨවි ගති ආපෝ ගති තේජෝ ගති වායෝ ගති අන්න ප්‍රබෝ කරගන්න පටන් ගත්තා දැන් ඒ විතරක් නෙවෙයි දැන් බලන්න මෙතනදී හොඳට තේරුම් ගන්නවා. අවිද්‍යා සමුදය රූප සමුදය. දැන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ගති ටික දැන් මේ නිර්මාණය කරගත්තේ අභ්‍යන්තරේ අවිද්‍යාව නිසා. දැන් මේ අවිද්‍යාවේ වැරදි නිගමනයත් එක්ක මෙතනට ඊළඟට එනවා තෘෂ්ණාව. එහෙම නැත්නම් තණ්හාව. දැන් මොකද්ද කරන්නේ? අර පඨවි ගති, ආපෝ ගති, තේජෝ ගති, වායෝ ගති මමත්වෙන් අල්ලගෙන මෙන්න මෙතනට මොකද්ද කරන්නේ තැන් වී හා වෙනවා එතකොට තණ්හා වෙනවා අන්න බලන්න එහෙනම්. මේ තණ්හා සමුදය රූප සමුදය. දැන් මෙන්න මෙතනට තැන් වී හා වෙනකොට මෙන්න මේත් එක්කම මම කියන නිගමනයේ මෙහෙට තැන් වෙලා හා වෙනකොට අන්න අතීතයේත් මොකද්ද කළේ මගේ පුතා මගේ දුව මගේ අම්මා මගේ තාත්තා මම කියන වැරදි නිගමනයෙන් යුක්තව හේතුවක ඵලයක් වශයෙන් අද ගතිරුවක් ලැබුවා ගතිරුව ලැබලා ගති පරිසරයක් ලැබලා තිනවා. ඊට පස්සේ අම්මෙක් තාත්තෙක් දුවේ පුතෙක් කියලා මේ ජීවිතේ ලැබි අතීත හේතුක ඵලයක් වශයෙන්. දැන් මේ මොහොතේ මොකද්ද කරන්නේ? අර අවිද්‍යාව වැරදි නිගමනයේ නිසා. දැන් අපි මොකද්ද කරන්නේ? මමත්වෙන් මගේ දුවා මගේ පුතා කියලා බලනකොට. අන්න ඒ මොහොතේදී අර කම්ම භවයේ තුල තියෙන අන්න අර ගති ටික මම වශයෙන් මනිනකොට මෙතෙන්ට අද්දලා ගන්නවා. මෙන්න මේක තමයි ආස්වාද කියලා රැවටිලා තියෙන්නේ. මෙන්න මේ නම් ආස්වාදය කියන එක. අපි මොකද්ද කරන්නේ? අර ඉහත දේ අද්දවලා ගන්න. අවිද්‍යාවෙන් යුක්තව මම කියන නිගමනයකට බැහැගෙන මෙන්න මෙතනට තෘෂ්ණා වෙනකොට තන්වී හා වෙනකොට අන්න ආසය වශයෙන් තිබුණු ටික එහෙම නැත්නම් ආසව වශයෙන් තැම්පත් වෙලා මේ කම්ම භවය තුල තිබ්බ ටික මෙන්න මෙතනට අද්දලා ගන්නවා අද්දලා අරගෙන මොකද්ද කරන්නේ අර ඇහෙත් නැති රූපේත් නැති චක්කු විඥාණයෙන් නැති අස්සාද කියලා දෙයක් සාද ගන්නවා. අස්කල යුතු අර කුණු ටික නැවත නැවත සාද ගන්න තත්ත්වයටපත් කර ගන්නවා. අන්න ඊට පස්සේ මොකද්ද කරන්නේ? අර අවිද්‍යාවේ වැරදි නිගමනයේ මම කියන සංඥාවෙන් මෙන්න මේ අද්දගත් අස්සාද කියන ටික තමයි පඨවි ආපෝ තේජෝ වායෝ ගති විදියට දැවෙන්නේ. අන්න එතනට මොකද්ද වෙන්නේ? තන්වී හා වෙනවා. මෙන්න මේකට තන්වී හා වෙනකොට අන්න බාහිරට නිකුත් කරන කිරණ ශක්තියක්. දැන් පටවි ගති ආපෝ ගති තේජෝ ගති වායෝ ගතිත් එක්ක තැන් වෙලා හා වෙලා බාහිර නිකුත් කරන කිරණ ශක්තියත් එක්ක අර තෘෂ්ණාවේ ප්‍රතිඵලයක් වශයෙන් පටවි ආපෝ තේජෝ වායෝ ධාතුව වෙනුවෙන් හදනවා වර්ණ ගන්ධ රස ඕජා කියලා දෙයක්. එනම් මේ වර්ණ ගන්ධ රස ඕජා ටිකට තමයි අපි අද දවසේත් අර විඥාන ශක්තියෙන් හැදුව අවිද්‍යාවෙන් හැදුව පටවි ආපෝ තේජෝ වායෝ ගති ටික ඊට පස්සේ තෘෂ්ණාවෙන් හැදුව වර්ණගන්ධ රස ඕජා ටික තමයි මේ සතර මහා ධාතු විදිහට අපිට අද පේන්න තියෙන්නේ. එහෙනම් මේ රූපකයත් මේ බාහිර සමස්ත ලෝකයත් කියන සියල්ලගෙම නිර්මාණය කුමක්ද කියලා ඇහුවොත්. එහෙනම් වර්ණ රූපකය, සද්ද රූපකය, ගන්ධ රූපකය, රස රූපකය, ස්පර්ශ රූපකය. එහෙනම් මනෝ රූපකය. මේ සියල්ලම අවිද්‍යාවේ තෘෂ්ණාවේ සමුදේ වීම. දැන් මෙතනදී අපි තේරුම් ගන්නවා. මෙන්න මේ තෘෂ්ණාවත් එක්කම මෙතනට දැන් වෙලා ඊළඟට අපි කම්ම සමුදය කරනවා. මේ මුලාවත් එක්ක අවිද්‍යාවේ මමත්වෙන් අරගෙන පුඤ්ඤාපි සංකාර අපුඤ්ඤාපි සංකාර ආනිජ්ජාපි සංකාර සකස් කරන්න පටන් ගන්නවා. මෙන්න මෙතනදී කම්ම සමුදය වෙනවා. කම්ම සමුදයත් එක්ක නැවත නැවතත් උප්පත්තියක් ලබන්න පුළුවන් જાතියක් ලබන්න පුළුවන් විදිහට අන රූප සමුදය කරලා දෙන්න පටන් ගන්නවා. ගති රුවල් ලැබෙනවා. ගති හඬ ගති බල මේ ඔක්කොම ලැබලා. නැවත නැවතත් මොකද්ද කරන්නේ? වර්ණ රූපකය, සද්ද රූපකය, ගන්ධ රූපකය, රස රූපකය, ස්පර්ශ රූපකය, මනෝ රූපකය. මෙන්න මේ ටික. උදේ කරගෙන යන්න පුළුවන් විදිහට. නැවත නැවත රූපස්කන්ධයක් හදන්න පුළුවන් විදිහට. අවශ්‍ය කරන දේ මෙන්න මේ කම්ම සමුදේ වීමත් එක්ක සමුදේ කරගන්නවා. ඊළඟට අපි තේරුම් ගන්නවා මේ විදිහට. ආහාර සමුදයෝ රූප සමුදයෝ. දැන් මේ කම්මත් එක්ක මොකද්ද කරලා තියෙන්නේ? අන්න අපි කබලින්කාර ආහාර පස්සේ ආහාර මනෝ සංචේතනාහාර විඥානාහාර විදියට මේ හතර ආකාරයෙන් මොකද්ද කරන්නේ ඇයෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් චක්කුකය සෝතකය ගානකය දිවාකය කායකය මනෝකය බලි කරන්න අන්න ආහාර දෙනවා දීලා මොකද්ද කරන්නේ මෙන්න මෙතනට ඇති කරගන්නවා රාග සංපස්සජා ද්වේෂ සංපස්සජා මෝහ සංපස්සජා එහෙනම් මෙතන සන්නේක පස්සේ කළා මොකද්ද කරන්නේ රාග ద్వේස මෝහ ගිනි අවුලව ගන්නවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? මේ පස්සෙයත් එක්ක අර මනෝ සංචේතනා හදනවා. මනසෙන් නැවත නැවත මොකද්ද කරන්නේ? සංචේතනා බවට කෙලෙස් හදන චේතනා බවට පත් කරගෙන විඥාණයට ආහාර සපයනවා. දැන් මේකත් එක මොකද්ද වෙන්නේ? අන්න නැවත නැවත මොකද්ද වෙන්නේ? රූප සමුදේ වෙනවා. රූපස්කන්ධේ සමුදේ කරන්න නැවත නැවත උප්පත්තියක් ලබන්න. විඥානයේ පෝෂණය කරන්න ආහාර දෙනවා. එහෙනම් ඊළඟට අපි කල්පනා කරලා බලනවා. නිබ්බන්ති ලක්කණ. දැන් මෙන්න මේ විපරිණාම ධම බවට මේ රූපකය එහෙම නැත්නම් රූපස්කන්ධය පත් වෙලා ඉවරයක් වෙන්න දෙන්නේ නැතුව අන්න දිගින් දිගට අපි මොකද්ද කරන්නේ <clears throat> වර්ධනය කරන්න වර්ධනය කරන්න <clears throat> නිබ්බන්ති ලක්ෂණයක් බවට පත් කරගන්න මේ කබලින්කාර ආහාරයේ විදිහට කන බොන ආහාර විතරක් නෙවෙයි නැවත නැවතත් උප්පතිපටිලාභයක් ලැබලා මේ රුව හදන්න අවශ්‍ය කරන විදිහට රුව උදා කරන්න අවශ්‍ය කරන විදිහට මොකද්ද කරන්නේ? අන්න අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන්, කම්මෙන්, තණ්හාවෙන්, ආහාරයෙන් නිබ්බන්ති ලක්ෂණේ කරා යනවා. එහෙනම් අවිද්‍යාව නිසා තෘෂ්ණාව හට ගන්නවා මෙතනදී. තෘෂ්ණාවත් එක්ක කම්ම භව හට ගන්නවා. කම්මත් එක්ක මෙන්න ආහාර දීලා දිගින් දිගටම උදේ කර කර නිබ්බන්දි ලක්ෂණේ බවට පත් කර කර උදා කර කර යන ගමන මෙතනින් පැහැදිලිවම පෙන්වලා තියෙනවා. ඉතින් වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංකාරස්කන්ධය විඥානස්කන්ධය මේ විදිහටමයි. දැන් ඊළඟට අපි කල්පනා කරලා බලමු. මෙන්න මේ ආකාරයෙන් තමයි උදේ දකින්නේ 25 ලක්ෂණයක් දකි කියලා කියන්නේ. දැන් වැය දකින්නේ 25 ලක්ෂණයක් දකි. කොහොමද වැය දකින්නේ? අර අවිද්‍යාවෙන් හදාගත්තනම් වැරදි නිගමනයක්. මමයේ මගේ කියලා. අන්න මේ මොහොතේදී මොකද්ද කරන්නේ? යම්බදු පෙනීමක් තියෙනවා නම් ඇහත් රූපය චක්කු විඥානයත් එකතු වෙලා. මෙන්න මේ පෙනීම මම වශයෙන් මනින්නේ මෙන්න මේ ඇහිම ඊළඟට කණයි ශබ්දයයි සෝත විඥානයයි එකතු වෙලා ඇහිමක් තියෙනවා නම් ඇහිම ඒ වගේම ඊළඟට දැනීමක් තියෙනවා නම් මෙන්න මේ සියල්ල මට දැනෙනවා මට දැනෙනවා මට පෙනෙනවා මට පෙනෙනවා මට ඇහෙනවා ඇහෙනවා කියන අවිද්‍යාව නිගමනයට එන්නේ නැහැ තේරුම් ගන්නවා නහිදං අත්ත කතම් බිම්බන් නහිදං පරගතං අගම් හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති. දැන් මෙතන අපි තේරුම් ගන්නවා. මේක මේ කරන්නේ කරවන්නේ කින්නව නෙවෙයි. ඉබේ සිද්ධ වෙනව නෙවෙයි. මම විසින් කරනව නෙවෙයි. අන්න මොකද්ද කරන්නේ? ප්‍රත්‍ය සහිතව හේතු උපදිනවා. ඈයි රූපය චක්කු විඥානය. මෙන්න මෙතනට මොකද්ද කරන්නේ? මම කියන අවිද්‍යාවේ වැරදි නිගමනය මොකද්ද කරන්නේ? පටිච්ච වෙනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? අර සන්න එක්ක භූත වෙනවා. එහෙනම් හොඳට තේරුම් ගන්නවා. මම කියන වැරදි නිගමනයට බහිනකොටම අර සම් මෙතනට ඇදිලා එනවා. මේ සං තමයි ආස්වාද විදියට අරගෙන අර ආසව තුලින් නංගලා දෙන ගිනි පුපුර. ගිනි අණු මොකද්ද කරන්නේ? අර රාගානු, දේසානු, මෝහානුත් එක්ක. දැන් මේ රාගානු, දේසානු, මෝහානු උඩට ඇදලා ගත්තේ ආසව තුලින්. වෙන මොකක්වත් නිසා නෙවෙයි. අර අවිද්‍යාවේ වැරදි නිගමනය නිසා. එහෙනම් මේ අණුව සයනය කරනවා කියන්නේ රූපය අණුව සයනය කරන එකක් නෙවෙයි. ශබ්දයේ ගන්ධය අනුව සයනය කරන එකක් නෙවෙයි. මේ අනු කියන්නේ රාගානු, දේසානු, මෝහානු. අර ආසව ටික මම කියන වැරදි නිගමනයේ මෙතනට අද්දවගෙන අන්න මොකද්ද කළේ 90ක් බවට පත් කළා. මෙන්න මේකත් එක්ක සයනය කළා. මේකත් එක්ක නිදියලා නැවත නැවතත් මොකද්ද කරන්නේ? අර ආස්වාද කියන එක නිර්මාණය කරගත්තා. එහෙනම් මේ ආස්වාද කියලා කියන්නේ තියෙන දෙයක් නෙවෙයි. මේක අර අවිද්‍යාව වැරදි නිගමනයේ නිසා නිර්මාණය කරගන්න දෙයක්. එනම් මෙතනදී යම් කෙනෙක් මේ පෙනීම ඇහිම දැනීම මම වශයෙන් ගන්න වැරදි නිගමනයෙන් අයින් වුණා නම් මෙන්න මේ විකෘතියෙන් හදාගන්න ඉච්ඡාව අයින් කරලා ගත්තනම් සක්කාය දිට්ඨියත් එක්ක මේක මහා විකෘතියක් මේ විකෘතියකින් නේද මං ඉච්ඡාවක් හදාගෙන ආස්වාදයෙන් පිනවන්න පුළුවන් කියලා මත් වෙන්නේ රත් වෙන්නේ හැබැයි මේ ආස්වාදය කියලා කියන්නේ පිනවන්න පුළුවන් එකක්වත් තියෙන එකක්වත් නෙවෙයි මේක මම කියන අවිද්‍යාවේ වැරදි නිගමනය නිසා අන්න සාදගන්න දෙයක්. මේක සාදගන්නේ මම කියන අවිද්‍යාවේ නිගමනය නිසා. දැන් ඊට පස්සේ මෙතනින් තේරුම් ගන්නවා. අර රාග දේශ මෝහ වනයේට වැදිලා එහෙනම් වය පහත් වෙන ගතියට හදා ගන්නවා. එහෙනම් අපි මෙතන තේරුම් ගන්න ඕන. වය වෙන පහත් වෙන ගතිය. හදාගන්නේ මේ මම කියන නිගමනය නිසා. යම් කෙනෙක් මෙන්න මේ දේ හොඳට ප්‍රඥාවෙන් නුවණින් තේරුම් ගත්තා මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ රූපේ මමය රූපේ මා ඇත මා රූපේ ඇත මෙන්න මේ විදිහට ගන්නවා හැබැයි අපි තේරුම් ගන්නවා රූපේ මම කියලා ගන්න බෑ වටින එකක් නෙවෙයි එහෙම ගන්න රූපේ මා ඇත කියලා ගන්න බෑ රූපේ මාය කියලා ගන්නත් බෑ මා රූපය කියලා ගන්නත් බෑ මෙන්න මේක තමයි විෂයාකාරයෙන් රූපයට විතරක් නෙවෙයි වේදනා සංඥා සංකාර විඥාන ටිකටත් ඇති කරගන්න සක්කාය දිට්ඨිය. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මෙන්න මේ අවිද්‍යාව වැරදි නිගමනය නිසා ආස්වාද කියලා යමක් හැදෙනවා. අන්න මේක සත්‍යයක් වටින දෙයක් කියලා ගන්නවා. එහෙනම් මෙන්න මේ ආස්වාදකාය සත් කියලා ගන්නෙත් අර අවිද්‍යාවේ වැරදි නිගමනය නිසා. එහෙනම් ප්‍රඥාවෙන් යුක්තව නුවණින් යුක්තව අර පෙනීම මොකද්ද කරන්නේ? මෙතනදී මේ පෙනෙන දේ සක්කාය දිට්ඨියෙන් යුතුව මමත්වයෙන් යුක්තව ගන්න ගත්තට පස්සේ මොකද්ද වෙන්නේ? අන්න මේ විකෘති ක්‍රියාව නිසා අපි අර ආස්වාදයේ කියලා අර නිර්මාණය වෙන කුණු ගති ටිකට අන්න රැවටෙනවා පිනව ගන්න පුළුවන් පිනව ගන්න පුළුවන් කියලා. මේක කවදාවත් සිද්ධ වෙන එකක් නෙවෙයි. මේක අර විකෘතියකින් කරන ඉච්ඡාවක්මයි කැමැත්තක්මයි. එනම් මේ විකෘති කෘත්‍යයේ ප්‍රകൃතියට ආවනම් මේ ඉච්ඡාව හදාගන්නේ නැහැ. එහෙනම් ඊළඟට මොකද්ද කරන්නේ මේ ඉච්ඡාව නිසා? අන සීලබ්බත පරාමාස. අර පර දේවල් අද්දා අද්දා ආමාසගත කරනවා කියන්නේ නැවත නැවත චින්ත චිතසංතානගත කරගෙන ආසව බවට පත් කරගෙන සන්ටික සාර බවට පත් කරගෙන ගමන යනවා. දැන් මේ අවිද්‍යාවේ වැරදි නිගමනය අයින් කළා නම් අර මමත්වයෙන් ගන්න ස්වභාවය දුරු කළා නම් මොකද්ද වෙන්නේ? මාව පුම්බන්න උත්සාහ කරන්නේ අන වායෝ ගති නැති වෙනවා. නම් මෙතනට එතකොට මාව පහත් කරන්න පහත් කරන්න දෙවේසෙන්නේ නැහැ. ඇයි? මේ මම වශයෙන් මනින අවිද්‍යාවේ නිගමනේ නැහැ. දැන් දැඩිසේ මගේ වසඟේ පවත්වන්නේ නැහැ. ඇයි පවත්වන්න බැරි බව දන්නවා. අන්න වික්ෂිප්ත වෙන ගති නැති වෙලා යනවා. පඨවි ගති, ආපෝ ගති, තේජෝ ගති, වායෝ ගති නැති වෙනවා. එහෙනම් මෙතන හොඳට තේරුම් ගන්නවා. දැන් කල්පනා කරලා බැලුවොත් එහෙම. පඨවි ගති, ආපෝ ගති, තේජෝ ගති, වායෝ ගති නිරෝධ වෙනවා. ඇයි? අවිද්‍යා නිරෝධෝ රූප නිරෝධෝ දැන් තෘෂ්ණා වෙලා හා වෙන්න තැනක් නැහැ. එහෙනම් තෘෂ්ණා නිරෝධෝ රූප නිරෝධෝ. දැන් කම්ම සම්භව කරන්නේ නැහැ. ඒ <clears throat> අවිද්‍යාවේ තෘෂ්ණාවයි නැහැ. එහෙනම් මොකද්ද? කම්ම නිරෝධෝ රූප නිරෝධෝ. දැන් අන්න ආහාර දෙන්නේ නැහැ. <clears throat> ආහාර නිරෝධෝ රූප නිරෝධෝ. දැන් මොකද්ද වෙන්නේ? දැන් විපරිණාම ධම්මයටපත් වෙනවා මිසක් දවසෙන් දවස මේ ක්‍රියාවලිය අඩපණ වෙනවා මිසක් දවසෙන් දවස නැවත නැවතත් සංසාර ගමන වය වෙලා යනවා මිසක් උදා වෙන්නේ නැහැ. එහෙනම් දැන් විපරිණාම ධම්මයටපත් වෙනවා, රූප නිරෝධ වෙනවා. මෙන්න මේ විදිහට උද්‍යාවේ ඥානය තේරුම් ගන්නවා. මේක වේදනා සංඥා සංකාර විඥාන පාඩම් මෙවැනි විදිහටම ගලප ගන්නවා. එහෙනම් දැන් කල්පනා කරලා බලනවා. උදේ දකින්නේ 25 ලක්ෂණයක් දකි. වැය දකින්නේ 25 ලක්ෂණයක් දකි. උදේ වැය දකින්නේ 50 ලක්ෂණයක් දකි. මෙන්න මේ ටික තමයි ප්‍රඥාවෙන් නුවණින් තේරුම් ගන්න. එහෙනම් අර නිවන් සුව දැනෙනවා කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. මෙන්න මේ වනේ නික්මිලා යනකොට මේ රාග දේශ මෝහත් එක්ක එකතු වෙලා උදා කරගත්තු වනේ නික්මෙනවා වයභාවයටපත් වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? අන්න වනේ නික්මිලා යනකොට වයභව සුන් වෙනවා. සු වය වයභව සුන් වෙලා යනවා. අන්න ඒකට තමයි නිවන් සුවේ කියලා කියන්නේ. දැන් අපි කල්පනා කරලා බැලුවොත් මෙතනින් එහාට දිගින් දිගටම අපිට තියෙන ඊළඟට භාවනාය පහතබ්බේ. භාවනාව ගැන තේරෙන්නේ මේ දර්ශනයට ආපු කෙනෙකුට. දැන් මේ මෙතනදී මෙතනදී අපිට තියෙන්නේ කර්මස්ථානයක් ප්‍රගුණ කරමින් මේ නිවන් මඟ පූර්ණ කරන්න පරිපූර්ණ කරන්න. එහෙනම් මෙතනදී මේ දවා හරිනවා කියන අර්ථයෙන් ධානය කරනවා කියලා කියනවා. එහෙනම් අපි රාග දේශ මොහ දවා හැරීම පිණිසයි ධානය කරන්නේ. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන මෙතනදී අර දුටු නිවනක් තියෙන කෙනෙක්. එහෙම නැත්නම් අර වය බව සුන් වෙලා අර වනේ නික්මිච්ච කෙනෙක් දන්නවා මෙන්න මේකයි නිවන කියලා. එයා මෙන්න මෙතනට පරිමුඛන් සතින් උපට්ඨපෙත්වා කරනවා නිසීදදි පල්ලංකම් ආපුජිත්තා කරගෙන. අර පල්ලෑම අංකයට වැටෙනවා. මම මගේ කියලා ගත්ත අවිද්‍යාවේ නිගමන ඉවත් කරගෙන මේ ලෝකයේ කියන තැන පහළම අංකයට වැටිලා අර පණිදායට හිත තියෙනවා. මෙන්න මේ විදිහට ඉන්නකොට මෙයා මොකද්ද කරන්නේ? දැන් මෙයාට තේරෙනවා අවිද්‍යාව කොහොමාරි උදා වුණොත් අර තෘෂ්ණාව, කම්ම ඊට පස්සේ ආහාර නිබ්බන්ති ලක්ෂණයෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන ක්‍රියාවලිය උපාදානස්කන්ධයක් බවට පත් වුණොත් මෙයාට දැන් මොකද වෙන්නේ? පරිමුඛං සතින් උපට්ඨ පෙත්තා නිවනටම හිත තියාගෙන මුඛ්‍ය නිමිත්තට හිත තියාගෙන ඉන්නකොට මෙන්න මෙහෙම දෙයක් උදා වුණොත් මෙයා මොකද්ද කරන්නේ <clears throat> මේව විතර්කයක් ආවොත් මෙයාට વિચાર කරගන්න පුළුවන් ප්‍රඥාව තියෙනවා. දැන් මෙන්න මේ එන විතර්කය. વિચાર කළා ප්‍රඥාවෙන් නුවණින් යුක්තව බලනකොට මොකද්ද වෙන්නේ? අප්‍රමාණ ප්‍රීතිය සුඛයක් දැනෙනවා. එහෙනම් මේ ප්‍රීතිය සුඛය දැනෙන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි. දැන් මේ ප්‍රීතිය සුඛය දැනෙන්නේ මෙතනදී හොඳට තේරුම් අරන් බලනවා. වෙන මොකක්වත් නිසා නෙවෙයි. දැන් කාම ලෝකේ කාම විතර්ක දවල අයින් කරනකොට දැන් එනවා ඊළඟට මොකද්ද? ප්‍රීතියයි සුඛයයි. එනම් මේක පළවෙනි බ්‍රහ්ම ලෝකයේ ස්වභාවය තමයි මේ ප්‍රීතිය. කායට දැනෙන සුඛය. මෙන්න මේ ප්‍රීතියයි සුඛය ආහාරයට අරගෙන තමයි මේ පළවෙනි බ්‍රහ්ම ලෝකය තුල පිහිටලා තියෙන්නේ. එහෙනම් දැන් මොකද්ද වෙන්නේ? ටිකෙන් ටික ටිකෙන් ටික උඩට යනවා. 31 තලයේ අභිභවල යන්නයි මේ යන්නේ. 31 තලයේම මිදෙන්නයි අවශ්‍ය කරන්නේ. දැන් මෙතන කල්පනා කරලා බලනවා. මේ ප්‍රීතිය ප්‍රීතිපටි සංවේදී අස සිස්සා මීති සික්කති. ප්‍රීතිපටි සංවේදී පස සිස්සා මීති සික්කති. මෙන්න මේ ප්‍රීතියට පටි සංවේදී වෙනවා. එනම් මේ සං කියලා කියන්නේ කෙලෙස් ගොඩට පටි වෙන තැනම් මෙතනම් මේ ප්‍රීතිය කියලා කියන්නේ. එනම් මේකත් දැන් අර කාම ලෝකෙන් ඉක්මනකොට ඊළඟට අපිව අලවනවා රූප ලෝකේ. එනම් මෙන්න මේකම් මොකද්ද කරන්නේ? අර ධර්මතාවය ඇසුරු කළා මේ උදයංගම අත්ංගම ආසාද ආදීනව නිස්සරණ කියන මේ ධර්මතාවයේ ප්‍රඥාණයෙන් නුවණින් යුක්තව විමර්ශනය කරලා මොකද්ද කරන්නේ මේ මොහොතේදී අර ප්‍රීතියට පටිසංවේදී වෙනවා එනම් ප්‍රීතියට පටිසංවේදී වෙනවා කියලා කියන්නේ මේ ප්‍රීතියට බැඳිලා සංහදන එක මොකද්ද කරන්නේ දැනගෙනම ධර්මය අස්වාස කරලා මෙන්න මේ මුලාව ප්‍රසවාස කරලා දානවා ඊළඟට මොකද්ද වෙන්නේ අන්න දැනෙනවා සුඛයක් මේ සුඛය කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. දැන් අපි කල්පනා කරලා බලනවා. මෙන්න මේ සුඛය කියලා කියන්නේ ඊළඟ බ්‍රහ්ම ලෝක මට්ටමක පිහිටීමක්. මේ සුඛපටි සංවේදී අස සිස්සා මීති සික්කති. සුඛපටි සංවේදී පස සිස්සා මීති සික්කති. මේක පිහිටලා හිටපු තැනක්. මේකත් අර හිතේ හදාගත්ත මුලාවක් විතරයි මමත් <clears throat> එහෙනම් මෙතනත් මේ තියාගන්න වටින එකක්ෙම නෙවෙයි. මේකක් මොකද්ද කරන්නේ? මෙතනට බැඳිලා තියෙන දේත් නුවණින් ප්‍රඥාවෙන් යුක්තව තේරුම් කරගන්නවා. මෙතනම් මොකද්ද කරලා තියෙන්නේ? අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන්, කම්මෙන්, තණ්හාවෙන් ආහාර දීදී <clears throat> මේක පෝෂණය කරන්න පටන් ගත්තොත් අනේ සුඛයි සුඛයි කියලා වැඩක් නැහැ කියලා මෙතන බැඳෙන්න පටන් ගත්තොත් මේක නිවන් සුව එහෙම නෙවෙයි. මොකද්ද වෙන්නේ? <clears throat> මේ අර නිවන් සුවයට එන බාධක 31 තලේ කොහරි නවත්තන්න හදනවා. ඊළඟට අපි තේරුම් අරන් බලනවා. මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ මුලාවන් මොකක්ද කරන්නේ දවල අයින් කරනවා ධර්මය අස්හාස කරලා මුලාව ප්‍රසහාස කරලා <clears throat> මෙන්න මේ විදිහට මොකද්ද කරන්නේ මේ හතරවෙනි දැහන්තලයට යනකොට දැහන්තලය කියලා කියන්නේ අපි මේ ධාන සල්ලේක කර කර යනව නෙවෙයි නිවන් මගට හිත තියාගෙන දුටු නිවන මෙනෙහි කරමේ දුටු නිවනට යනකොට යම් යම් මට්ටම් වලින් ඉහළට යනකොට ඒ ඉහළ තලවල රඳවන්න හදන දෙයක් තමයි මේ ධාන කියලා කියන්නේ එනම් මෙන්න මේවත් දවාහරිමින් අපි මොකක්ද කරන්නේ. ඉදිරියට ගමන් කරනකොට තමයි. මේ හතරවෙනි ධ්‍යානය කියලා කියන තැන. ඔබහල ඇති. අවිද්‍යා අනුසේ සහිතයි කියනවා මිසක් ආසව ටික තියෙනවා. සාමුලින් නිවන් දැකලා නැහැ. එනම් මේ මොහොතේදී මේ පෙබාසර හිතක් නෙවෙයි මේකත්. මේ පෙබාසර හිත මම මගේ කියන ස්වභාවය මනින තාක්කල් ඒක මතු කරගන්න බෑ. එහෙනම් හොඳට තේරුම් ගන්නවා. මේ හතරවෙනි ධානය අනුසේ සහිත වුණාට ආසේ තියෙනවා කෙලස් තියෙනවා මේක පිපාසුර මට්ටමක් නෙවෙයි. ඉතින් මේක පිපාසුරයි නම් මොකද්ද වෙන්න ඕන? මේ අරූපී තලේ රූපී හතරවෙනි බ්‍රහ්ම ලෝකේ ඉන්න අය පිපාසුර වෙන්න ඕන. එහෙම එකක් නැහැ. මේ පිළිවෙලින් රූපී ධාන හතර කියන්නේ බ්‍රහ්ම ලෝක හතර. මේ කොහෙවත් හිත පිහිටලා නවත්තන්නේ නැහැ. මෙන්න මේ පිහිටන හැමතැනකම අවිද්‍යාව තියෙනවා, තෘෂ්ණාව තියෙනවා, කම්ම සමුදය වෙනවා, ආහාර තියෙනවා. නැවත නැවත නිබ්බාන්ති ලක්ෂණයකින් රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය සමුදය වෙන බව දැකලා. මෙන්න මේ ටිකක් මොකද්ද කරන්නේ? අස්සාස කරලා ධර්මයේ තුලින් පස්සාස කරනවා. මෙන්න මේ මුලාව කඩාගෙන යනකොට ආයේ සකු르දාගාමි වෙන්න පටන් ගන්නෙ. සකු르දාගාමි ඵල සමාපත්තියට එන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් මෙතනදී අර සෝතාපන්න කෙනෙක් සෝතාපන්න ඵල සම්මාපත්තිය සම්මාපත්තිය කියන්නේ සංවලින් මිදීමටපත් වෙලා සෝතාපන්න ඵල සමාපත්තිය තුල ඉන්න කෙනා ධාන සල්ලේක කරන්නේ මෙන්න මෙයාට මෙතනින් උඩට යන්න තියෙන බාධක විදියටයි මේ ධානය එන්නේ එහෙනම් මෙන්න මේ ධාන කියන්නේ යම් කිසි මට්ටමක පිහිටන තැනක් එහෙනම් රූපී තලවල නවත්තන්න හදනවා මෙන්න මේ ටිකත් දවල අයින් කළා මේවත් කෙලෙස් ගති රාග ගති මෙන්න මේ ටිකත් දවල අයින් කළා මේ නිවන් මඟ පූර්ණ කරගන්න ගමන ඉදිරියට යනවා මිසක් ධාන වඩනවා කියලා එකක් නැහැ. ධාන කියන්නේ දවලා හරිනවා කියන එක. නිවන් මඟයි වඩන්නේ. නිවන් මඟ වඩාගෙන යනකොට මේවා අතරමඟදී හම්බෙන උපක්ලේශ බවට හඳුනගෙන අපි මොකද්ද කරන්නේ? මෙන්න මේ දවා හරින තැන ඉන්නවා. එහෙනම් අපි කල්පනා කරනවා මෙන්න මේ සියල්ල දවා හරිමින් උඩට යන එක තමයි නිවන් මඟ පූර්ණ කරනවා කියලා කියන්නේ. තවදුරටත් මේ සම්බන්ධයෙන් ගැටලු පවතිනවා නම් නුවණින් ප්‍රඥාවෙන් විමසලා තේරුම් ගන්න නැවත නැවතත් විමසන්න. හැමදිනාටම නිවන් සුවයෙන් සුවපත් බවම ලැබෙත්වා තෙරුවන් සරණයි.